චං කමති දුබ්බලෝති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද පින්නතුන්ට ධර්ම දේශනා කරන්නට අපි මාත්‍රුකා කලේ සංයුත්ත නිකායේ සක්ක සංයුත්තේහි වේපචිත්ති සූත්‍රයට ඇතුළත් ගාථා ධර්මයක් මේ ගාථා ධර්මයේ පදනම් කරගෙන පරම ඉවසීම එහෙම නැත්නම් සැබෑම ඉවසීම කුමක්ද කියන මේ කාරණය මූලික කොටගෙනයි අද ධර්ම දේශනාව පවත්වන්නට සූදානම් වෙන්නේ. අපට දෛනික ජීවිතයේ විවිධ කාරණා වලින් කෝපය, ක්‍රෝධය මතුවෙනවා. ඒ බඳු අවස්ථාවලදී මිනිසුන් ඒ කෝපය, ක්‍රෝධය පාලනය කරගෙන ඉවසන්න, දරා ගන්න, නිහඬ වෙන්න උත්සාහයක යෙදෙනවා. නමුත් ඒ නිහඬ වීම ඉවසීම එක් එක් පුද්ගලයෝ එක එක මානසිකත්වයන් තුල ඉඳගෙන එක එක කරුණු පදනම් කරගෙන ඒ ඉවසීම පුහුණු කරනවා යම් කිසි කෙනෙක් අන් අයගේ අන් අයගෙන් Tamanට සිද්ධ වෙන යම් යම් පීඩා ඒ වගේම තමන් අකමැති ආකාරයෙන් සිදුවෙන සිදුවීම් අන් අයගේ පරුස වචන නිന്ദා බස් මේවා ඉවසන්නට පුරුදු වෙනවා නම් ඒ ඉවසීම හැබැයි ඉවසීමක් වෙන්නේ මොන විදිහෙන් ඉවසුවොත්ද කියන බව නුවණති පුද්ගලයෝ නිවටදිව හඳුනාගෙන තමන්ගේ ජීවිතයේ ඉවසීම ප්‍රගුණ කරන්නට උනන්දු වෙනවා. ඉතින් ඒ නිසාද මේ ධර්ම දේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ අපට විවිධ කරුණු පදනම් කරගෙන ඉවසීම ප්‍රගුණ කරන්නට පුළුවන්. නමුත් ඒ ඉවසීම සැබෑ ඉවසීමක් වෙන්නේ කවර මානසික තත්වයක් ඇති කරගෙන කෙබඳු අවබෝධයක් ඇති කරගෙන ඉවසුවොත්ද කියන මේ කරුණු මුල් කොටගෙන ඉවසීම පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මේ දේශනාව සිද්ධ කරන්නට ඒ සඳහා අපි මාතෘකා කරගත්තේ සංයුත්ත නිකායේ සක්ක සංයුත්තේහි ඇතුළත් වේපචිත්තේ සූත්‍රය. මේ සූත්‍රයේහි දැක්වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පෙර සිදු වූ කාරණයක් පිළිබඳව මම නුඹලාට පැහැදිලි කරන්නේ. පෙර එක්තරා කාලයක දෙවියන් සහ අසුරයන් අතර යුද්ධයක් ආරම්භ වුණා. ඒ යුද්ධයේදී දෙවියන් සහ අසුරයන් යුද වදින්නට සූදානම් වෙද්දී ඒ අසුරයින්ගේ ප්‍රධානියා වූ වේපචිත්‍ර අසුරේන්ද්‍රයා Tamanගේ අසුර සේනාවට ආමන්ත්‍රණය කරලා කියනවා අසුරේනි යම් ආකාරයකින් මේ යුද්ධයේදී දෙවියන් පරාජිත වුනොත් ඒ දෙවියන්ගේ ප්‍රධානියා වූ සක්‍ර දේවේන්ද්‍රයා බැඳලා ගැට ගහලා මා ඉදිරියට පැමිණිය යුතුයි කියලා නියෝගයක් කළා. දෙවියන් අතර ප්‍රධාන වූ සක්‍රදේවේන්ද්‍රයා තමන්ගේ දෙව් සේනාව රාශී කරලා දෙවියනි ඉදිරියේදී දෙවියන් සහ අසුරයන් අතර යුද්ධයක් හටගන්නවා ඒ යුද්ධයේදී අසුර සේනාව පරාජයටපත් වුනොත් අසුරයන්ගේ ප්‍රධානියා වූ වේපචිත්ති අසුරේන්ද්‍රයා බන්ධනය කරලා ගැට ගහලා ජීවග්‍රහයෙන් අල්වාගෙන මේ සුදම් සභාවට මා ඉදිරියට පමුණුවන්නට ඕනෑය කියලා ඒ දෙව් සෙනගට නියෝග කළා. මේ විදිහට නියෝග කරලා දෙපිරිස අතර යුද්ධය ආරම්භ වුණා. ඒ යුද්ධයේදී දෙවියන් ජයග්‍රහණය කළා අසුරයන් පරාජයට පත් වුණා. සක්‍රදේවේන්ද්‍රයාගේ නියෝගයේ පරිදි අර දේවසේනාව වේපචිත්ති අසුරේන්ද්‍රයාව බන්ධනය කරලා ගැට ගහලා ජීවග්‍රහයෙන් අල්වාගෙන සක්‍ර දේවේන්ද්‍රයා ඉදිරියට කැඳවාගෙන ආවා. එවිදින් සුදන් සභාවට ගෙනවිත් ඒ තනත්තා සක්දේව් රජුන්ට ඉදිරිපත් කළා ස්වාමීනි ඔබ වහන්සේගේ නියෝගයේ පරිදි වේපචිත්ති අසුරේන්ද්‍රයා මේ ආකාරයට බන්ධනය කරලා ජීවග්‍රහයෙන් අරගෙන ආවයි කියලා. සක්‍ර දේවේන්ද්‍රයා නියෝගයේ පරිදි මේ වේපචිත්ති අසුරේන්ද්‍රයා බන්ධනය කළා කියලා දැනගත්තට පස්සේ වේපචිත්ති අසුරේන්ද්‍රයා අතිශයින්ම කුපිත වුණා. ඒ මොකද මේ දෙවියන් සහ අසුරයන් අතර විටින් විට නොඑක ආකාරයෙන් වාද විවාද ගැටුම් හටගන්නවා. බොහෝ කොට ලෝකයේහි හැම විටම අපට පෙනෙන්නට තියෙන දෙයක් තමයි ධර්මය සහ අධර්මය විටින් විට ගැටෙන ආකාරය. ඒ වගේම යහපත් ගුණය සහ අයහපත් ගුණය විටින් විට ගැටෙන ආකාරය. ඒ බඳුම ගෂ්ඨනයක් යහපත් ගුණාංග වලින් හෙබි දෙවි දේවතාවුන් සහ දූෂිත ගුණාංගයන්ගෙන් හෙබි අසුරයින් අතර මේ නිබඳ ගෂ්ඨනයක් විටින් විට ඇති වුණු බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍ර දේශනානුව බලනකොට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ අතරිනොත් මේ අසුරයින් සාංශාරික වශයෙන් පුරුදු පුහුණු කරන ලද ద్వේෂය, ක්‍රෝධය, කෝපය බහුල කොට වාසය කරන නිසා හැම විටම අනුන්ට හිංසා කරන්න, පීඩා කරන්නට, වදබන්ධනය කරන්නට තමයි ඉදිරිපත් වෙන්නේ. නමුත් සක්‍ර දේවේන්ද්‍රයාගේ අවවාද අනුශාසනා ඇතිව දෙවි දේවතාව බොහෝ කොට ධර්මයේ පදනම් කරගෙන ඉවසීම පදනම් කරගෙන ඒ වගේම අවිහිංසාව පදනම් කරගෙන කටයුතු කරන්නටයි උත්සාහවත් වෙන්නේ. නමුත් අර වගේ යුද ගැටුම් ඇති වෙන අවස්ථාවලදී එහෙම නැත්නම් අධර්ම බලය ඉස්මතු වෙන අවස්ථාවේදී Taman කොයිතරම් ධාර්මිකව කටයුතු කළා වුණත් අර අසත්පුරුෂ බලය ලෝකයේහි උත්සන්න වුණොත් ඒකෙන් බොහෝ දෙනාට විපතක් විනාශයක් සිද්ධ වෙන නිසා සක්‍ර දේවේන්ද්‍රයා Tamanගේ දෙව් පිරිස මෙහෙවාගෙන ඒ අසුරයින් මැඩ පවත්වන්නට ඒ හැම විටම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ අවස්ථාවලදී ඇතැම් විට සක්‍ර දේවේන්ද්‍රයා ඇතුළු දෙව් පිරිස ජයග්‍රහණය කරලා තියෙනවා. ඇතැම් අවස්ථාවල වේපචිත්ති අසුරේන්ද්‍රයා ප්‍රමුඛ අසුර පිරිස ජයග්‍රහණය කරලා තියෙනවා. මෙසේ විටින් විට ඔවුන් අතර ඇති වුණු මේ ගෂ්ඨණයෙහිදී ජය පරාජය ඒ ඒ පැත්තට ඒ ඒ අවස්ථාවේදී හිමි වෙලා තියෙන බව විවිධ සූත්‍ර දේශනාවන් දිහා බලනකොට අපට පෙනෙනවා. දැන් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සූත්‍ර දේශනාවට අනුව මේ සිදුවීමෙහිදී අසුර පිරිස පරාජයට පත් වෙලා දෙව් පිරිස ජයග්‍රහණය කළා. දැන් අසුරයින්ගේ ප්‍රධානියා වූ වේපචිත්ති අසුරේන්ද්‍රයා බන්ධනය කරලා ජීවග්‍රහයෙන් අල්වාගෙන ඇවිත් සුදම් සභාවට පමුණුවලා තියෙනවා. සක්‍රදේවේන්ද්‍රයා සුදම් සභාවට ඇතුල් වෙනකොටත් සක්‍රදේවේන්ද්‍රයා සුදම් සභාවෙන් පිට වෙනකොටත් වේපචිත්ති අසුනේන්ද්‍රයා අසභ්‍ය වචනයෙන් සක්‍රදේවේන්ද්‍රයාට බැනවදිනවා. ඒ Taman මේ විදිහට බන්ධනය කරලා ගැට ගහලා ජීවග්‍රහයෙන් අල්වලා මේ විදිහට සුදම් සභාවේ ගෙනවිද්දමා තියෙන කාරණය පිළිබඳව උරණ වෙලා මෙය සක්‍රදේවේන්ද්‍රයාගේ නියෝගයෙන් සිදු වුණු දෙයක් කියන බව දැනගෙන වේපචිත්ති අසුරේන්ද්‍රයා නැවත නැවත නිග්‍රහ කරනවා අසභ්‍ය වචනයෙන් බැනවදිනවා. නමුත් සක්‍රදේවේන්ද්‍රයා ඒ කිසිවක් නෑසුණා වගේ ඊතා ඉවසීමෙන් කටයුතු කරනවා. මෙහෙම කටයුතු කරන ආකාරය දැකලා මාතලි දිව්‍ය පුත්‍රයා සක්‍රදේවේන්ද්‍රයාගෙන් ප්‍රශ්නයක් අහනවා සක්දෙව් රජතුමනි ඔබ වහන්සේ මේ තරම් අසභ්‍ය විදිහට නිന്ദා සහගත විදිහට මේ වේපචිත්ත අසුරේන්ද්‍රයා බැනවදිද්දී ඔබ වහන්සේ ඒවා නෑසුණු කන් ඇතිව ඉවසන බව පේනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ විදිහෙන් ඉවසන්නේ ඇත්තටම ඉවසීම නිසාද එහෙම නැත්නම් වේපචිත්ති අසුරේන්ද්‍රයා පිළිබඳව බිය නිසාද කියලා මාතලේ දිව්‍ය පුත්‍රයා සක්දේව් රජුරුවන්ගෙන් විමසුවා. එතනදී සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රකාශ කරනවා නාහං භයාන දුබ්බල්ලයා කමාමි වේපචිත්තිනෝ කතංහි මාදිසෝ විඤ්ඤෝ බාලේන පටි පටි සංයුජේති මාතලේ දේව් පුත්‍ර පුතණුවනේ මම මේ වේපචිත්ති අසුරේන්ද්‍රයා කියන කරන දේවල් නිසා කුපිත නොවෙන්නේ ඒ වේපචිත්ති අසුරේන්ද්‍රයා පිළිබඳව බිය නිසා නොවේයි එසේ බියපත් වුණා නම් මේ විදිහට යුද්ධයට ගිහිල්ලා අසුරයින් පරාජය කරන්නට ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් ඒ කලයුත්ත කළා කුමක් නිසාද? බොහෝ කොට ඒ අය කරන අපරාධ ඉවසා සිටියොත් ඒ අඥාන පුද්ගලයෝ කරන අඩුපාඩු වැරදි නවත්තන්නේ නැහැ දිගින් දිගටම ලෝකයට හිංසා කරනවා පීඩා කරනවා ඒ නිසා එය මැඩ පැවැත්වීම් වශයෙන් ඉදිරිපත් වෙලා යුද වැදිලා ඒ අය පරාජය කළා. නමුත් පෞද්ගලිකව මට මේ බැනවදින ඒවා පිළිබඳව මට කුපිත වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කුමක් නිසාද? කතංහි මාදිසෝ විඤ්ඤු මා වැනි ඥානවන්ත පුද්ගලයෙක් මේ වගේ අනුවණයෙක් සමග කෙසේනම් ගැටුමක් ඇති කරගන්නද? කෙසේනම් මා වැනි සත්පුරුෂයෙක් මෙවැනි අසත්පුරුෂයෙක් සමග විවාද ගස්ඨන ඇති කරගන්නද කියලා සක්‍රදේවේන්ද්‍රයා ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරලා සක්දේව් රජතුමා තවදුරටත් පැහැදිලි කරනවා භීයෝ භාලා පබිජ්ජෙය්‍යොං නොචස්ස පටිසේධකෝ තස්මා භුසේන දණ්ඩේන ධීරෝ බාලං නිසේදයේ මාතලී දිව්‍ය පුත්‍රේනි ඒ විදිහට අසත්පුරුෂයාගේ අඥානයාගේ පරුෂබස් ඒ වගේම නොසරුත්කම් ඥානවන්තයෝ ඉවසනවා නමුත් ඒ ඉවසීම පෞද්ගලික ඉවසීමක් විනා ලෝකයට හානි වෙන තැන්වලදී සත්පුරුෂයෝ අසත්පුරුෂයා විසින් කරන දේ නොසලකා හරින්නේ නැහැ ඒ කුමක් නිසාද එහෙම නොසලකා හැරලා නිහඬ වුණොත් අඥානයා බාලයා අසත්පුරුෂයා බලවත් විදිහට ලෝකේ පෙළන්නට පටන් ගන්නවා. ඒකෙන් තව තවත් ජවයක් අරගෙන බලයක් අරගෙන අර ජනවහරේ කියන්නේ පාළු කඩේ වළම් බිඳිනවා වගේ කියලා අයිතිකාරයෙක් නැති තැන රකින්නට කෙනෙක් නැති තැන වළක්වන්නට කෙනෙක් නැති තැන අනුවන පුද්ගලයා හිතේ හැටියට අපරාධ කරන්නට ඉදිරිපත් වෙනවා. ඒ නිසා එසේ අපරාධ කිරීම වැළැක්විය යුතු නිසා ඥානවන්තෝ ඇතැම් අවස්ථාවල ඉදිරිපත් වෙලා පරානුකම්පාවෙන් ලෝකාභිවෘද්ධිය පිළිබඳව කල්පනා කරලා ලෝකයට යහපත කරන්නට ඕන නිසා ඒබඳු අසත්පුරුෂයන් ඒබඳු අඥානයින් කරන ඒ වැරදි ක්‍රියාවන් පාලනය කරන්නට වළක්වන්නට අවශ්‍ය නම් නීති පමුණුවනවා අවශ්‍ය නම් දණ්ඩනය කරනවා අවශ්‍ය නම් නිග්‍රහ කරනවා මේ ආකාරයට බලවත් විදිහට දඬුවම් කරලා ඒ විරුද්ධ බලය පාලනය කරමින් අසත්පුරුෂයාගේ අඥාන ක්‍රියාවන් පාලනය කරන්නට උත්සාහ කරනවා. නමුත් ඒ අවස්ථාවන්හිදී ඥානවන්තයා කවදාවත් කුපිත වෙන්නේ නැහැ. ලෝකෙට වෙන අනර්ථේ වැළැක්වීම වශයෙන් අනුවනයාගේ අනුවන ක්‍රියාව පාලනය කිරීම වශයෙන් ඒබඳු දණ්ඩනයක් පමුණුවනවා විනා සත්පුරුෂයෝ කවදාවත් ඥානවන්තයෝ කවදාවත් කුපිත වෙන්නේ නැහැ කියලා සක්‍රදේවේන්ද්‍රයා ප්‍රකාශ කරනවා. ඒ වගේම සක්දෙව් රජතුමා තවදුරටත් පැහැදිලි කරනවා මේ විදිහට ඉවසීමේහි තියෙන වටිනාකම ඒ අන් අය සමග කුපිත වීමෙහි තියෙන වටිනාකම. එතනදී සක්දෙව් රජුරෝ පැහැදිලි කරනවා ඒත දේව අහං මඤ්ඤේ බාලස්ස පටිසේදනං පරං සංකොපිතං ඤත්වා සෝ සතෝ උපසම්මති. දැන් අර මාතලේ දිව්‍ය පුත්‍රයාට පැහැදිලි කළා කුපිත වුණු අසත්පුරුෂයාගේ කුපිත භාවයේ ඒ වරදට බලවත්සේ දඬුවම් කරලා එය පාලනය කරන්නට ඥානවන්තයෝ ක්‍රියාත්මක වෙනවා. නමුත් මේක ඇහෙනකොට එකවරම කෙනෙකුට හිතෙන්නට පුළුවන් අවි ආයුධ අරගෙන දඬු මුගුරු අරගෙන හිංසා කරලා පීඩා කරලා එහෙමනම් දඬණය කිරීම වඩා යෝග්‍යයි කියලාද මේ ප්‍රකාශ කරන්නේ කියලා. නමුත් ඊළඟ ගාථාවෙන් සක්‍රදේවේන්ද්‍රා ප්‍රකාශ කරනවා ඒ අඥානයෙකුගේ යම්කිසි අනුවන ක්‍රියාවක් වේද ඒ වගේම කුපිත වෙලා ක්‍රියාත්මක වෙනවාද ඒ බඳු අවස්ථාවදී සිහි කල්පනාවෙන් ඉවසීමෙන් කටයුතු කරන්නට පුළුවන් නම් ඒ සිහියෙන් නුවණින් ඉවසීමෙන් කටයුතු කිරීමම අනුවන බාලයාට හොඳම දඬුවමයි කියලයි මම හඟින්නේ කියලා සක්‍රදේවේන්ද්‍රයා ප්‍රකාශ කළා පිනතුනේ අර ලෝකෙට පැමිණෙන විපතකදී ලෝකෙට හිංසාවක් සිද්ධ වෙනකොට ඥානවන්තයෝ කවදාවක් දෑත බැඳගෙන නිහඬ වෙන්නේ නැහැ. ඒ ලෝකය කෙරෙහි අනුකම්පාවෙන් මෛත්‍රියෙන් සමාජයට සිද්ධ වෙන හිංසා පීඩා වළක්වන්නට ඒ සත්පුරුෂයෝ හැම විටම ක්‍රියාත්මක වෙනවා. නමුත් කවදාවත් ඒ අනුවණයින්ගේ අඥාන ක්‍රියාවන් Tamanට පෞද්ගලිකව යොමු වෙද්දී නොයෙකුත් ඇනුම් බැනුම් ගැරහුම් පැමිණෙද්දී ඒවාට කුපිත වෙලා ක්‍රියාත්මක වෙන්නේ එතනදී සිහියෙන් සහ ප්‍රඥාවෙන් ඉවසීම ප්‍රගුණ කරනවා ඒ ඉවසීම තමයි අඥාන බාල පුද්ගලයාට දරන්නටම බැරි ලොකුම දඬුවම වෙන්නේ මේ කාරණය මෙහිදී සක්‍ර දේවේන්ද්‍රයා සිහිපත් කරනවා එතනදී මාතලී දිව්‍ය පුත්‍රයා සමාජයේ කාටත් බහුලව ඇතිවෙන හැඟීමක් ප්‍රකාශ කරනවා මේ ඉවසීම සම්බන්ධව කතා කරනකොට බොහෝ දිනාගේ කටින් පිට වෙන ඒ වචන ටික මාතලී දිව්‍ය පුත්‍රයා තමන්ගේ අදහසක් හැටියට ප්‍රකාශ කරනවා. ඒත දේව තිතික්ඛාය වජ්ජම් පස්සාමි වාසව යදානං මඤ්ඤති බාලෝ භයා ම්‍යායන් තිතික්ඛති අජ්ජාරුහති දුම්මේදෝ ගෝව භීයෝ පලායිනන්ති එතනදී මාතලී දිව්‍ය පුත්‍රයා පැහැදිලි කරනවා සක්‍ර දේවේන්ද්‍රයනි මේ ඉවසීමෙහි මං එක්තරා දෝෂයක් දකිනවා. මොකක්ද ඒ දෝෂය? අනිත් අය වැරදි කරන්න කරන්න අනිත් අය නිග්‍රහ කරන්න කරන්න අනිත් අය අපවාද කරන්න කරන්න අපහාස කරන්න කරන්න අපි ඉවසන්න පටන් ගත්තාම ඒ අනේකා හිතනවා අපි මේ මෝඩකම නිසා ඉවසනවායි කියලා බැරිකම නිසා ඉවසනවායි කියලා බාල බව නිසා ඉවසනොයි කියලා ඒ අය කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා අඥාන පුද්ගලයා හරියට ගවයෙක් ජව සම්පන්නෝ බල සම්පන්නෝ නිර්භයව අනිත් අයට ඇනලා පොඩි කරලා සුණු විසුණු කරලා යටපත් කරගෙන ඉදිරියට යන්නා වගේ ඒ අනුවන පුද්ගලයා අර සත්පුරුෂයෝ මැඩගෙන ක්‍රියාත්මක වෙන්නට උත්සාහ කරනවා නේද මෙන්න මේ දෝෂය මම ඉවසීම පිළිබඳව දකින්වයි කියලා මාතලේ දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කරනවා දැන් මේ කාරණේ බහුලව කාතිනුත් කියවෙන කතාවක් කියලා අපි සිහිපත් කළේ කුමක් නිසාද ඉවසීම පිළිබඳව කතා බහ කරද්දී ඉවසන එක හොඳයි කුපිත නොවෙන එක හොඳයි කියලා සමස්තයක් වශයෙන් අපි කොයි කවුරුත් පිළිගන්නවා හැබැයි සමහර අවස්ථාවලදී Tamanට අවාසි වෙන තැන්වල Tamanට අලාභයක් සිද්ධ වෙන තැන්වල Tamanගේ ආත්ම ගෞරවයට Tamanගේ පෞරුෂයට හානි වෙයි කියලා හිතන තැන්වලදී මිනිස්සු ඉවසන්නට සූදානම් වෙන්නේ නැහැ. ඒබඳු තැන්වලදී කෝප වෙලා අනේකා මැඩපවත්වන්නට සතුරා යටපත් කරන්නට ඇතැම් අය ක්‍රියාත්මක වෙනවා යටපත් කිරීම නෙමෙයි වරද වෙන්නේ Taman කුපිත වෙලා ක්‍රියාත්මක වීමයි. එබඳු අවස්ථාවල සමහර වෙලාවට අපි කියා හිටියහම කුපිත වෙන එක සුදුසු නැහැ නේද? ඉවසීම වටිනව නේද කියලා ඒ අය කොහොමවත් ඒක පිළිගන්නට ලෑස්ති වෙන්නේ එහෙම ඉවසලා හිටියොත් කොහොමද සමාජයේ වැඩ කරන්නේ ඔලුවට අත හොදන්නේනව නේද මිනිස්සු ගෝණිය නැතුව කරේ නගින්නේනව නේද අපි ඉවසන්න ගියාම තමයි මේ මිනිස්සු ඒ විදිහෙන් කටයුතු කරන්නේ ඒ නිසා ඔය වගේ අසත්පුරුෂයින්ට මෙහෙම තමයි කරන්න ඕනේ කියලා බොහෝ කොට මිනිස්සු කියන අවස්ථා අපට සමාජයේ ඇහෙනවා එතකොට ඒ කියන කතාවේ යම් සත්‍යයක් තියෙනවා නේද කියලා බැලූ බැල්මට කෙනෙකුට හැඟෙන්නට පුළුවන්. නමුත් පින්නතුනේ අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕනේ අවශ්‍යතාවය කුමක්ද හැඟීමට වහල් වීම කුමක්ද කියන දෙක වෙන් කරගන්නට අපට පුළුවන් වෙන්නට ඕන. හැඟීමට වහල් වෙනවා කියලා කියන්නේ Tamanගේ දුබල මනෝභාවයන්ට Taman නතු වෙලා මනස විනාශ කර ගැනීම. අවශ්‍යතාවයයි කියලා කියන්නේ සමාජ සුභසිද්ධිය සඳහා ආත්මාර්ථය පරාර්ථය සඳහා කළ යුතු දේ හඳුනාගෙන කිරීම. ඒ කල යුතු දේ කිරීම වශයෙන් ලෝකයේහි සිද්ධ වෙන අපරාධ මැඩ පවත්වන්නට යමෙක් ක්‍රියාත්මක වෙනවා නම් ඒක අවශ්‍යතාවයක්. නමුත් ඒ ලෝකයේ සිද්ධ වෙන අපරාධ මැඩපවත්තන්නට කියලා උත්සාහ කරද්දී Tamanගේ මනස කුපිත වෙනවා නම් Taman හැඟීම් වලට වහල් වෙනවා නම් ඒකේතරම් සුදුසු කාරණයක් නෙවෙයි පින්නතුනි. දැන් මේ දෙක අපිට වෙන් කරගන්නට බැරි වුණොත් අපි මේ යටපත් වෙන්නේ අවශ්‍යතාවය ක්‍රියාත්මක කරන්නද එහෙම නැත්නම් අපි මේ හැඟීම් වලට වහල් වෙලා දුක් විඳිනවාද කියන මේ දෙක නුවණ අඩු පුද්ගලයාට තේරුම් බේරුම් කරගන්නට පුළුවන්කමක් නැහැ. එනිසා තමයි සක්‍රදේවේන්ද්‍රා මෙතනදී පැහැදිලි කරන්නේ අඥානය අනුවන ක්‍රියාවන් කරනකොට ඒවා වැළැක්ුවේ නැත්නම් ඒ අය දිගින් දිගටම ඒ අනුවනකම් කරලා ලෝකයට හිංසා කරනවා. ඒ නිසා දැඩි දඬුවම් පමුණුවලා හරි ඒබඳු තැන්වලදී ඒ අනුවන ක්‍රියා පාලනය කරන්නට ඕනේ කියලා සක්‍රදේවේන්ද්‍ර ප්‍රකාශ කරනවා. හැබැයි ඒ අතරම සක්දේව රජුරෝ පැහැදිලි කරනවා නමුත් ඒ අඥානයාගෙන් ලෝකෙට සිද්ධ වෙන හානි ඒ විදිහට වැළැක්වුවට තමන්ට පෞද්ගලිකව පැමිණෙන ඇනුම් බැනුම් නිග්‍රහ අපවාද තමන්ගේ පෞරුෂයට හානි වෙයි එහෙම නැත්නම් තමන්ගේ ආත්මගරුත්වයට හානි වෙයි තමන්ගේ ප්‍රතිරූපයට හානි වෙයි වගේ හිතන දේවල් වලදී වඩාත් බලවත්සේ ක්‍රියාත්මක වෙන්නටයි හුඟක් දෙනා උනන්දු වෙන්නේ. නමුත් ඥානවන්ත පුද්ගලයා ඒ විදිහට Tamanගේ මාන්නය නිසා Tamanගේ ප්‍රතිරූපේ රැකගන්නට කියලා ඒබඳු තැන්වලදී කෝප වෙලා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පිනතුනේ මේ කාරණේ අපි ප්‍රවේශමෙන් තෝරා බේරා ගන්නට ඕන. පසුගිය කාලයක අපි මීට පෙරත් ධර්ම දේශනාවලදී පැහැදිලි කරලා තියෙනවා එක්තරා තරුණ වෛද්‍යවරයෙක් මේ ඉවසීම සම්බන්ධව කෝපය පාලනය කර ගැනීම සම්බන්ධව අපි කරන ලද ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා එතුමා ටිකෙන් ටික ඉවසීම පුහුණු කරන්නට උත්සාහ කළා. තමන් සේවය කරන වෛද්‍ය මධ්‍යස්ථානයේහි Tamanට ඉහළින් ඉන්න වෛද්‍යවරයා අතිශයින්ම කුපිත වෙන කෙනෙක්. ඒ නිසා Taman කොච්චර හොඳට වැඩ කටයුතු කළත් හැමතිස්සෙම ඒ ප්‍රධානියාගේ නිග්‍රහයට ඒ වගේම අපවාදයට Taman ලක් වෙනවා. මේකට කුමක්ද කරන්නේ මාරු වීමක් හදාගන්නවද වෙන තැනකට රැකියාවට යනවද නමුත් එහෙම කරන්නට විදිහකුත් නැහැ මේ ඔබතෝ කෝටික ප්‍රශ්නයට මැදිහත් වෙලා ඉන්නකොට ඉවසීම පිළිබඳව ද්වේෂය දුරු කිරීම පිළිබඳව අපි කරන ලද ධර්මදේශනාවක් අහලා එතුමා එදා පටන් උත්සාහ කරලා තියෙනවා එහෙමනම් හාමුදුරුවෝ කියන හැටියට මමත් වෑයම් කරනවා මට බැරිද මේ තරහ ගන්නට කුපිත වෙන්නට කරුණු පැමිණෙන තැනදී ශාන්තිය පුහුණු කරන්න. ඒ ඉවසීම පුහුණු කරන්න ෂණ සම්පත්තියක් කරගන්නට මටත් බැරිද? ඒ නිසා ටික ටික මම වෑයම් කළ යුතුයි කියලා එතුමා එදා පටන් ඒ Tamanගේ ප්‍රධානියා මොනවා හරි කියලා නිග්‍රහ කරනවා නම් ඒ නිග්‍රහයට කුපිත වෙනවා වෙනුවට මට බැරිද මේ මොහොතේ කුපිත නොවි හැඟීම් පාලනය කරගෙන අවශ්‍ය දේවල් පමණක් සම්පාදනය කරන්නට කියලා එතුමා උනන්දු වෙනවා. මේ කටයුත්ත තරමක් සාර්ථක වුණාට පස්සේ දවසක් ඒ වෛද්‍යතුමා අපි හමු වෙන්නට ඇවිදින් කියනවා "හාමුදුරනේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මම දැන් මේ මේ විදිහෙන් කටයුතු කරගෙන යනවා. ඒක හුඟක් සාර්ථකයි. නමුත් මට පොඩි ගැටලුවක් තියෙනවා." මම ඇහුවා මොකද්ද ගැටලුව? හාමුදුරනේ දැන් මෙහෙම ඉවසන්න ගියාම නිකන් මිනිස්සු ඔලුවට අත හොදන්න පටන් ගනීද දන්නේ නැහැ. අපි නිකන් නිවටයෝ කියලා හිතාගෙන හැම දෙයක්ම අපේ ඇඟට හේතු කරලා තියන්න හැම වරදක්ම අපේ ඇඟට පටවන්නට මිනිස්සු උත්සාහ කරන්නේ නැද්ද? ඒ නිසා මට ඒ විදිහේ විපරීත බවක් මනසෙහි ඇති වෙනවයි කියලා එතුමා සිහිපත් කළා. මම එතෙන්දි පැහැදිලි කරලා දුන්නා ඔබතුමා කියපු කාරණේ වැදගත් කාරණය අපි ඉවසන්නට ඕනේ ඉවසීම අපේ පෞද්ගලික මානසික සංවර්ධනය සඳහා ඒ කුමක් නිසාද අපේම මනසේ මතුවෙන කෝපයට අපිම වහල් වුණොත් ලෝකයා නෙවෙයි විනාශ වෙන්නේ අපි දුර්වල වෙන්නේ. ඒ නිසා අපි පළමුවෙන් පුහුණු වෙන්නට ඕනේ අපේ මනෝභාවයන්ට, අපේ හැඟීම් වලට අපි වසඟ නොවි ප්‍රවේශමෙන් මනස ආරක්ෂා කරගන්න. සිහියෙන් ප්‍රඥාවෙන් අපේ මනස ආරක්ෂා කරගන්න. හැබැයි ලෝකයේ තුල කටයුතු කරනකොට තැනට ගැලපෙන හැටියට අවශ්‍යතාවයට අනුව ක්‍රියා කරන්නත් අපි පුරුදු වෙන්නට ඕන. අපි ඉවසනොයි කියලා අනිත් අය කරන කරන හැම දෙයකම ඔළුව පාත් කරගෙන ඉන්නොයි කියන එක නෙමෙයි. අනිත් අය කරන කරන සියලුම අයහපත් කටයුතු වලට අපි නොදැක්කාසේ ක්‍රියාත්මක වෙනවයි කියන එක නෙමෙයි. එහෙම ඉන්නවා නම් ඒක ඉවසීම නෙවෙයි පින්නතුනි. ඒකට කියන්න වෙන්නේ නිවටකමයි කියලා. ඒ නිසා ලෝකෙ මිනිස්සු කරන වැරදි, සමාජයට බලපාන හානි පාඩු, Tamanට සිද්ධ වෙන අපවාද ඒවා පාලනය කරගන්නට උපක්‍රමශීලීව කටයුතු කිරීම අවශ්‍යයි. එතනදී තමනුත් ටිකක් තදින් ඉන්නට ඕන නම් තදින් ඉන්න එක අවශ්‍යයි. එතනදී ඒ අනේකාගෙන් පැමිණෙන පීඩාවන් පාලනය කරන්නට යම් ප්‍රමාණයකින් ඒතනත්තා මැඩ පැවැත්වීම අවශ්‍ය නම් ඒක කලාට වරදක් නැහැ. නමුත් කුපිත ඒකට අවශ්‍ය දෙයක් නෙවෙයි පින්නතුනි. ඒ අනේකා මැඩ පවත්වනවා අනේකාගෙන් සිද්ධ වෙන හානිය යටපත් කරනවා කියන එක සමාජ හිත කාමීව සිදු කළ යුතු දෙයක්. නමුත් කුපිත වෙනවා කියන එක තම තමන්ගේ දුබලකම. ද මේක බොහෝ කොට අපට හඳුනා ගන්නට පුළුවන් වෙනවා දරුවෝ ශිෂ්‍යෝ කරන වැරදිවලදී මව්පියෝ ගුරුවරු කටයුතු කරන ස්වභාවය පිළිබඳව කල්පනා කරනකොට දරුවා වරදක් කරනකොට ශිෂ්‍යයා වරදක් කරනකොට බනින්නට ඕන තැන බනින්න ඕන දඬුවම් කරන්න ඕන තැන දඬුවම් කරන්න ඕන. එහෙම නොවුනොත් ඒ දරුවන් යහමගයයි කියලා හිතන්න පුළුවන්කමක් නැහැ. ඒ හැම තැනකදීම අපි ඉවසලා නිහඬ වුණොත් දරුවෝ බොහෝ අපරාධ කරන්නට, වැරදි කරන්නට, අයහපත් මගට පෙළඹෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා දරුවන් හදනවා කියන තැනදී අපට පුළුවන් වෙන්න ඕන අපි උත්සාහ කරන්නට ඕන ඒ අයගේ වැරදි අඩුපාඩු තේරුම් අරගෙන ඒන් ඒ අය වළක්වා ගන්නට කළ හැකි දෙයක් කරන්නට ඒ සඳහා දඬුවම සුදුසු නම් දඬුවම් කිරීම බැනවැදීම සුදුසු නම් බැනවැදීම මේ කවර ආකාරයකින් හෝ ඒ අය සුමගට යොමු කිරීම මව්පියන්ගේ ගුරුවරුන්ගේ වගකීමයි නමුත් ඒ වගකීම නිසි විදිහට ඉටු කරනවා වෙනුවට ඒ මව්පියෝ හෝ ගුරුවරු අර දරුවාගේ ශිෂ්‍යයාගේ වරද දැකලා කුපිත වෙනවනම් ඒ කුපිත වීම දරුවාගේ වරදක් නෙමෙයි. ඒ කුපිත වීම ශිෂ්‍යයාගේ වරදක් නෙමෙයි. ඒක තමන්ට තමන්ගේ මනස පාලනය කරගන්නට බැරිකමේ දෝෂයයි පිනතුනේ. ඒ නිසා දරුවාට හෝ ශිෂ්‍යයාට ඒතනත්තාගේ යහපත සඳහා කළ යුතු දේ අපි පරිස්සමින් කරන්නට ඕන හැබැයි Tamanගේ මනස ආරක්ෂා කිරීම Taman සිහිනුවණින් වෙනම කරගන්නට ඕන මේ දෙක දෙකක් පින්නතුනේ ඒ නිසා ලෝකාභිවෘද්ධිය සඳහා කියලා ක්‍රියාත්මක වෙලා Tamanගේ මනස කුපිත කරගෙන Tamanගේ සිතැඟිවලට වහල් වෙනවා ඒ තැනත්තාට ආත්මාර්ථේවත් පරාර්ථේවත් සාධනය කරන්නට පුළුවන් වෙයි කියලා හිතන්නට අමාරුයි. ඒ නිසා තමයි සක්‍ර දේවේන්ද්‍රයා මෙතනදී පැහැදිලි කරන්නේ යම්කිසි කෙනෙක් අර විදිහට කුපිත වෙලා ලෝකෙට අනතුරු කරද්දී ඒවා වළක්වන්නට දඬුවම් පැමිණවිය යුතුයි. නමුත් ඒ අය කරන කටයුතු නිසා තමන් කුපිත වෙලා තමන් තමන්ගේ සිත ඇඟිවලට වහල් වෙලා තමන්ගේ මනස විනාශ කරගන්නවා නම් ඒක ඥානවන්තයින්ගේ ක්‍රියාවක් නෙමෙයි ඒක සත්පුරුෂයන්ගේ ක්‍රියාවක් නෙමෙයි ඒ නිසා අන් අය කරන අපරාධ වලින් කුපිත නොවි මම මගේ මනස පාලනය කරගන්නවා ඉවසීම ප්‍රගුණ කරනවා නමුත් ලෝකෙට අනතුරක් වෙන තැන්වලදී එතෙන්දි ක්‍රියාත්මක වෙලා ඒ හානිය වළක්වන්නට ක්‍රියාත්මක වෙනවයි කියලා මාතලේ දිව්‍ය පුත්‍රයාට පැහැදිලි කරලා දුන්නේ එතනදි තමයි මාතලේ දිව්‍ය පුත්‍රයා මේ පැනේ මතු කරන්නේ සක්දේව් රජතුමනි එහෙම ඉවසුවා වුණාට එහෙම ඉවසන්න ගියාම අනිත් මිනිස්සු අපි නිකන් නිවටයෝ කියලා ගණන් ගන්නේ නැද්ද ගෝණිය නැතුව කරේ යන්නට එහෙම නැත්නම් ඔලුවට අත හොදන්නට සමාජයයි කියන විදිහට ඒබඳු කටයුතු කරන්නට ඒ අය පෙළඹෙනවා නේද කියන මේ ගැටලුව එතනදි මතු කරන්නේ ඉවසීමෙහි මෙන්න මෙහෙම දෝෂයකුත් තියනවා නේද කියලා මාතලේ දිව්‍ය පුත්‍රයා සිහිපත් කරන්නේ ඒ නිසායි එතනදී සක්‍ර දේවේන්ද්‍රයා පැහැදිලි කරනවා කාමං මඤ්ඤතු වාමාවා භයාම්‍යායන් තිතික්කති සදත්ත පරමා අත්තා කාන්තා භීයෝ නවිජ්ජති එතනදී පැහැදිලි කරනවා සක්දේව රජතුමා අනිත් අය අපි නිවටයෝ කියලා හිතුවත් නොහිතුවත් ඒක ඉතින් ගැටලුවක් නෑ. අපි මේ බයට ඉවසන්නේ, අපි මේ බැරිකම නිසා ඉවසන්නේ කියලා ඒ අනිත් අය හිතන දෙයක් හිතාගත්තුනේ. ඒ මොකද අපේ යහපත ආත්මාර්ථයේ පරාර්ථයේ පවතින්නේ අනිත් අය හිතන දේවල් මත නෙමෙයි. Taman සිතන දේ මතයි. අපි හිතලා අපි නිවැරදි තීරණ ගන්නවා නම් අපි නිවැරදි දැක්මක් ඇතුව කටයුතු කරනවා නම් ඒ ස්වార్థය යහපත පිණිස ප්‍රධාන කාරණේ වෙනවා. සදත්ත පරම අත්තා මේ ලෝකේ යම්කිසි අර්ථයක් යම් යහපතක් තියෙනවා නම් ස්වార్థය මුල් කොටගෙනයි පවතින්නේ. කුමක්ද ස්වార్థය කියලා කියන්නේ? තමන් තමන්ගේ මනස විනාශ කරගන්න නැතුව ආත්ම અભිවෘද්ධිය සඳහා ක්‍රියාත්මක වීම ආත්ම અભිවෘද්ධියයි කියලා මෙතන අදහස් කරන්නේ ධනෙන් බලයෙන් පෝෂණය වෙනවා කියන එක නෙමෙයි අසද්ධර්මයෙන් පාපයෙන් තමන් ආරක්ෂා කරගෙන සද්ධර්මයේ තුල කුසල ධර්මයේ තුල තමන් හසුරුවා ගන්නට හික්මවා ගන්නට පුළුවන් නම් ඒ ආත්ම અભිවෘද්ධිය ඒ ආත්ම සංයමය ආත්ම দমনය ඒ ස්වార్థය මුල් කොටගෙන තමයි ලෝකයේ සියලු යහපත් අර්ථයන් සම්පාදනය කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා ලෝකේ රකින්නට කියලා උත්සාහ කරද්දී ලෝකයට හොඳක් කරන්නට කියලා සමාජයට මෙහෙවරක් කරන්න කියලා අනිත් අය කරන වැරදි පාල පාලනය කරන්න කියලා ගිහිල්ලා Taman Tamanගේ මනස විනාශ කරගන්නවා නම් ඒ ස්වార్థය නැති කරගන්න තැනැත්තාට පරාර්ථය સિદ્ધ කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා පරාර්ථය સિદ્ધ කරන්නට නම් ලෝකේ රකින්නට නම් ස්වార్థෙහි පිහිටන්නට ඕනේ. කුමක්ද ස්වార్థයයි කියන්නේ? Tamanට Taman පාලනය කරගෙන Tamanගේ సంతాනෙහි සිහිය ප්‍රඥාව අවදි කරගෙන කටයුතු කරන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒ නිසා සියලුම යහපත් අර්ථය ස්වార్థය මූලික කොටගෙනයි පවතින්නේ මාතලේ දිව්‍ය පුත්‍රයනි එනිසා අනිත් අය ඒ පිළිබඳව කුමක් හිතුවත් ඒ පිළිබඳව අපි තරම් කරදර වෙන්නට දෙයක් නැහැ. Taman සිතන Tamanගේ චේතනාව අනුවයි ලෝකයේ දේවල් අපට කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා ඉවසීමට වඩා තවත් වැඩි දෙයක් මේ ලෝකෙහි ඇත්තේ නැහැ කියලා සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රකාශ කරනවා. ඊළඟට සක්දේව රජුරෝ තවදුරටත් මේ ඉවසීමෙහි තියෙන වටිනාකම සහ හැබෑ ඉවසීම කියන්නේ මොකක්ද කියලා ඊළඟට පැහැදිලි කරනවා යෝ හවේ බලවා සන්තෝ දුබ්බලස්ස තිතික්ඛති තමාහු පරමං කන්තෙන් නිච්ඡං කමති දුබ්බලෝ යම් කෙනෙක් හැකියාව තිබියදීම ඉවසනවා නම් බලවත්කම තිබියදීම බලය නිලය ධනය හැකියාව වීරය මේ සියල්ලක්ම තියාගෙන යම්කිසි කෙනෙක් දුර්වලයා පිළිබඳව ඉවසනවා නම් අසත්පුරුෂයා පිළිබඳව ඉවසනවා නම් ඒක තමයි ලෝකේ හැබෑ ඉවසීමයි කියලා කියන්නේ. ඒ කුමක් නිසාද? නිච්ඡං කමති දුබ්බලෝ. දුර්වලයා හැමතිස්සෙම ස්වභාවයෙන්ම ඉවසන කෙනෙක්. ඒ මොකද අනුන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නට තරම් Tamanට බලයක් නැත්තම් තමන්ට ඒ සඳහා ධනෙ නැත්තම් තමන්ට ඒ සඳහා හැකියාව නැත්තම් දැනුම නැත්තම් කොහොමත් මිනිස්සු අනිත් අයත් එක්කලා ගැටෙන්න යන්නේ නැහැ ඉවසගෙන ඉන්නවා ඒ ඉවසීම කියන එක හැබැයි ඉවසීමක් නෙමේ බැරිකම නිසා ඉවසීමයි නැතිකම නිසා ඉවසීමයි දුබලකම නිසා ඉවසීමයි. ඒ නිසා දුබලයා ස්වභාවයෙන්ම ඉවසනවා තමන්ගේ දුබලකම නිසා. නමුත් ඒක හැබැයි ඉවසීමක් නෙමෙයි. යම් කෙනෙකුට බලය තිබියදීත්, ධනය තිබියදීත්, හැකියාව තිබියදීත් අන් අය මැඩ පවත්වන්නට සියලු ශක්තිය තිබියදීත් යම්කිසි කෙනෙක් ශාන්තිය ඉවසීම ප්‍රගුණ කරනවා නම් ඒක තමයි හැබැයි ඉවසීම කියලා මෙතනදී පැහැදිලි කරනවා. පින්නතුනේ අපි නැවතත් මෙහිදී අවධාරණය කරනවා මෙතනදී ඉවසනවා කියන්නේ ලෝකෙ සිද්ධ වෙන සියලුම අපරාධ සිද්ධ වෙන්නට ඉඩ හැරලා නිහඬ වෙනවා කියන එක නෙවෙයි ලෝකෙට සිදුවෙන අපරාධ වළක්වන්නට කළ හැකි යමක් කරනවා නමුත් Tamanගේ මනස කුපිත කරගෙන අනුන්ට අනුන් කෙරෙහි වෛරීව ලෝකයෙන් පලිගන්නට ලෝකයේ පිළිබඳව වෛර බැඳගෙන ක්‍රියාත්මක වෙන්නට කවදාවත් සත්පුරුෂයෝ උත්සාහවත් වෙන්නේ නැහැ. Tamanගේ මනස ආරක්ෂා කරගන්නවා බලය තිබුණා වුණත් ඒ බලය අනුන්ට පෙන්වන්නට යන්නේ නැහැ. හැකියාව තිබුණා වුණත් ඒ හැකියාවෙන් ලෝකෙට හිංසා කරන්න යන්නේ නැහැ. අනුන් කරන වරද, අනුන් කරන අපරාධය පාලනය කරන්න ඕන වෙච්ච තැනකදී පමණක් සත්භාවයෙන් යුක්තව ඒ ඒවා පාලනය කරන්නට ක්‍රියාත්මක වෙනවා විනා හැම විටම Tamanගේ බලය ධනය හැකියාව නොනිසි විදිහට පාවිච්චි කරන්නේ නැතුව ඉවසීමෙන් කටයුතු කරනවා. ඊළඟට සක්‍ර දේවේන්ද්‍රයා මෙහිදී පැහැදිලි කරනවා අබලන්තං බලං ආහු යස්ස බාල බලං බලං බලස්ස ධම්මගුත්තස්ස පටිවත්තා නවිජ්ජති මේ ලෝකේහි අඥාන පුද්ගලයාගේ අනුවනකම මහා බලයක් හැටියට තමයි අනුවනයා දකින්නේ ඒ මොකද අඥානයට ඕන අපරාධයක් කරන්න පුළුවන්. මිනි මරන්න පුළුවන්, මම් පහරන්නට පුළුවන්, පලිගන්නට පුළුවන්. ඒ වගේම සොරකම් කරන්නට පුළුවන්, කාමයේ වරදවා හැසිරෙන්නට පුළුවන්, මත්පැන් බොන්නට පුළුවන්, බොරු කියන්නට පුළුවන්, වංචා කරන්නට පුළුවන්. ඒ නිසා මෝඩකමම මේ ලෝකේ මහා ලොකු බලයක් වගේ පේනවා. මොකද ඥානවන්තයෝ ඒ වගේ අපරාධ කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒවෙන් සිද්ධ වෙන හානිය, ඒවෙන් සිද්ධ වෙන විපාකය, ඒවෙන් අපාගත වෙන්නට සිද්ධ වෙනව නේද? ලෝකෙන් අපවාද විඳින්න සිද්ධ වෙනව නේද? නිවන් මඟ ඇහිරෙනව නේද? මේ හැම එකක් පිළිබඳවම ඥානවන්තයා කල්පනා කරලා නිස්සබ්ද වෙනවා. හැබැයි මෝඩයා අඥානයාට ඒ මෙලවක් පරලවක් පිළිබඳව හැඟීමක් නැහැ. කුපිත වුනහම අඥානකම පෙරදරි වුනහම ඕනම අපරාධයක් කරන්නට ඉදිරිපත් වෙනවා. එතකොට මෝඩ මිනිස්සු ලෝකේ මහා බලසම්පන්න අය වගේ ප්‍රකට වෙනවා. අඥානකම නිසා කරන අපරාධවලින්. දැන් ওই මහා බරපතල මිනිමරුවන් හැටියට බරපතල අපරාධකාරයන් හැටියට නම් දරලා තියෙන අය පිළිබඳව කතා බහ කරලා බැලුවොත් ඒ අයගේ අතීත තොරතුරු අරගෙන බැලුවොත් ඊටාම අසරණ ඊටාම අහිංසක අය නමුත් මෝඩකම නිසා ශනිකව කුපිත වෙලා මොකක් හරි අපරාධයක් කරලා තියෙනවා. මිනිස්සෙක් ඝාතනය කරලා තියෙනවා. එතන ඉඳන් මහා බලවත්තු හැටියට මහා දඩබ්බර චණ්ඩි හැටියට ඒ අය ලෝකේහි ප්‍රකට වෙලා තියෙනවා. එතන ඉඳලා අර ලෝකයෙන් Tamanට පලන්දන ඒ ඇඳුම ඇඳගෙන තමනුත් ඒ වගේ රඟපාන්නට උත්සාහවත් වීම නිසා ප්‍රඥාව අවදි නොකරගෙන ඒ අනුවණකමම තහවුරු කරගෙන සමහර වෙලාවට ලෝකේ අපරාධකාරයෝ නිර්මාණය වෙනවා. ඒ නිසා ලෝකයේහි දුර්වලකමම අනුවණකමම අසත්පුරුෂකමම මහ බලයක් හැටියට ඇතැම් අය දකිනවා නමුත් යම් කෙනෙක් ධර්මයේ පිහිට කොටගෙන ධර්මයේ බලය කොටගෙන ඉවසීම බලය කොටගෙන කටයුතු කරනවා නම් ඒ සිහියෙන් ප්‍රඥාවෙන් ඉවසන්නා වූ තැනැත්තා අභිබවා යන්නට ලෝකයේ කිසිවෙකුට හැකියාවක් නැහැ කියලා සක්‍රදේවේන්ද්‍රා මෙතනදී පැහැදිලි කරනවා තස්සේව තේන පාපියෝ යෝ කුද්ධං පටිකුජ්ජති කුද්ධං අපපටිකුජ්ජන්තෝ සංගාමං ජේති දුජ්ජය එතනදී තවදුරටත් පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් ඒ කෝප වෙන තනත්තාට පෙරලා කෝප කරනවා නම් කෝප වෙනවා නම් ඒ වගේම විරුද්ධකම් කරන කෙනාට පෙරලා විරුද්ධකම් කරනවා නම් Tamanට හිංසා පීඩා කරන කෙනාට පෙරලා හිංසා පීඩා කරන්න මේ විදිහට පරිගැනීමේ චේතනාවෙන් කුපිතව ක්‍රියාත්මක වෙනවා නම් එබඳු තැනැත්තා ඒ තමන්ගේ පාපකාරී සිතුවිල්ලෙන්මයි තමන්ව නසාගන්නේ. අර අනේකා කරන දෙයින් නෙමෙයි තමන් වෙනසෙන්නේ. තමන්ගේ පාපකාරී සිතුවිල්ලෙන්මයි තමන්ගේ පරිගැනීමේ චේතනාවෙන්මයි තමන් විනාශ වෙන්නේ. දැන් සමාජයේ සමහර වෙලාවට අපි දකිනවා අනුන්ට හිංසා පීඩා කරන්නට කියලා හුණියම් කරන්නට කොඩිවින කරන්නට නොයෙකුත් අපරාධ කරන්නට සමහර මිනිස්සු Taman ළඟ තියෙන ධනය දහස් ගණනින් දසදහස් ගණනින් ලක්ෂ ගණනින් වියදම් කරනවා. අනුන්ට හිංසාවක් වෙනවද නැද්ද කියන එක හරියටම දන්නේ නැහැ. හැබැයි Taman අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරගෙන Taman නිකම් මහමගට බහින හිඟා කණු මට්ටමටපත් වෙනවා. ඒත් අර අනුන්ට කරන්නට යන හිංසාවන් වළක්වන්නේ නැහැ. ඒක නවත්තන්නේ නැහැ. ඒක මහා මිහිරි දෙයක් හැටියට අනුන්ගෙන් පලිගන්නට එකට එක කරන්නට කියලා සමහර විට Tamanට කරපු අපරාධයකුත් නැහැ. නමුත් Taman හිතා ගන්නවා මේ මේ අය අපට මෙහෙම වැරදි කළා, මෙහෙම අපට හිංසා කළා කියලා හිතාගෙන Taman ළඟ තියෙන බොහෝ දේ නැති කරගෙන Taman මහමගට වැටෙනවා. කුමක් නිසාද? ඒ Tamanගේ පලිගැනීමේ චේතනාව නිසාම තමන් ධනහීන භාවයටපත් වෙනවා. ඒ වෛරී චේතනාව නිසාම තමන්ට සුවසේ ජීවත් වෙන්න තියෙන ඉඩකඩ අහිමි කරගන්නවා. මේ විදිහට කුපිත වුණු පුද්ගලයා අනුන්ගෙන් පලිගන්නට අනුන්ට එකට එක කරන්නට කියලා උත්සාහ කරද්දී අනුන් කරන හිංසාවට වඩා තමන්ගේ පාපකාරී චේතනාවෙන් තමන් තමන්ටම හිංසාවක් කරගන්නවා කියලා සක්‍ර දේවේන්ද්‍රයා පැහැදිලි කරනවා යමෙක් එසේ කුපිත වුණු අයට පෙරලා කුපිත වෙන්නේ නැතිව තමන්ට හිංසා කරන අයට යලි යලිත් පලිගැනීමේ චේතනාවෙන් ක්‍රියාත්මක වෙන්නේ නැතිව තමන්ට තමන් පාලනය කරගන්නට පුළුවන් නම් ඒ අය දිනන්නට දුෂ්කර වූ සංග්‍රාමයක් දිනූ කෙනෙක් වෙනවා කියලා සක්‍ර දේවේන්ද්‍රයා පැහැදිලි කරනවා. උබින්න මත්තං චරති අත්තනෝච පරස්සච පරං සංකුපිතං ඤත්වා යෝ සතෝප සම්මති යම් කිසි කෙනෙකුට අන් කෙනෙක් කෝප වෙලා ඉන්නවා කියලා දැනගත්තාම තමන් එකට එක කරන්න යන්නේ නැතුව තමන්ට ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන් සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන්න පුළුවන් අන්න ඒ තැනත්තා උභින්න මත්තං චරති ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථයම සාධනය කරන්නට සමත් කෙනෙක් වෙනවා. කුමක් නිසාද? තමන් කුපිත නොවි ඉවසීමෙන් ක්‍රියාත්මක වෙන නිසා. මේ ලෝකයේහි යම්කිසි කෙනෙක් කෝප වෙලා හැඟීම් වලට වහල් වෙලා කටයුතු කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුද්ධෝ අත්තං නජානාති කුද්ධෝ ධම්මං නපස්සති ඒ කෝප වුණු තැනත්තා අර්ථය ධර්මයේ හරියට දකින්නේ නැහැ. කියන්නේ හේතුව ඵලය කලයුත්ත නොකලයුත්ත හොඳ නරක කිසිවක් පැහැදිලිව දකින්නේ නැහැ. අන්දං තමන් තදා හෝති යං දෝසෝ සහතේ නර යම් කිසි කෙනෙකුගේ මනස කෝපයෙන් ව්‍යාකූල වුනහම හරියට ඝන අන්ධකාරයකින් වැහි ගියා වගේ. ඒ බඳු අවස්ථාවල හොඳ නරක පේන්නේ නැති නිසා ආත්මාර්ථය දකින්නෙත් නැහැ පරාර්ථය දකින්නෙත් නැහැ සියලු දෙනාටම අනර්ථය පිණිස ඒ අය ක්‍රියාත්මක වෙනවා ඒ නිසා යමෙකුට සිහියෙන් ප්‍රඥාවෙන් ඉවසන්නට පුළුවන් නම් ඒ බඳු සත්පුරුෂයා පමණයි ආත්මාර්ථ පරාර්ථ සාධනය සඳහා දක්ෂ වෙන්නේ කියලා මෙහිදී පැහැදිලි කරනවා ඊළඟට අවසාන වශයෙන් සක්‍ර දේවේන්ද්‍රයා මේ මාතලේ දිව්‍ය පුත්‍රයාට ඉවසීමෙහි වටිනාකමත් ඒ පිළිබඳව අන් අය සිතන ආකාරයත් පැහැදිලි කරමින් ගාතාවක් ප්‍රකාශ කරනවා උබින්නම් තිකිච්ඡන්තානං අත්තනෝච පරස්සච ජනා මඤ්ඤන්ති බාලෝති යේ ධම්මස්ස අකෝවිදා මේ විදිහට ආත්මාර්ථයේ පරාර්ථය තේරුම් අරගෙන සිහි කල්පනාවෙන් Tamanගේ මනසේ කෝපය පාලනය කරගෙන ඉවසීමෙන් කටයුතු කරන පුද්ගලයා හරියට Tamanටත් ලෝකෙටත් වැළඳෙන්නට යන රෝගයක් සුව කරන්නා වගේ දෙපාර්ශ්වයටම සුවය ඇති කරනවා නිරෝගී බව ඇති කරනවා යහපත ඇති කරනවා නමුත් එසේ ඉවසීමෙන් ආත්මාර්ථ පරාර්ථය සාධනය කරන තැනැත්තා අඥානයේක්‍ය බාලයේක්‍ය නිවටේක්‍ය කියලා ඇතම් අනුවන පුද්ගලයෝ හිතන්නට පුළුවන් කුමක් නිසාද මේ තථාගත සද්ධර්මයේ පිළිබඳව නොදන්නා නිසා ඉවසීමෙහි තියෙන වටිනාකම නොදන්නා නිසා කෝපේ පාලනය කර ගැනීමේ තියෙන වටිනාකම නොදන්න නිසා ඒකෙන් සිද්ධ වෙන යහපත නුවණින් තේරුම් ගන්නට දක්ෂ නැති අනුවන බාල පුද්ගලයා ඉවසීම මෝඩකමක් හැටියට ඉවසීම අනුවනකමක් හැටියට ඒක නිවටකමක් හැටියට බයාදුකමක් හැටියට දකින්නට පුළුවන්. නමුත් ලෝකයා එය කොහොම දැක්කා වුණත් අනුන්ට තමන්ගේ බලය පෙන්වන්නට අනුන්ට තමන්ගේ හැකියාව පෙන්වන්නට කියලා යම් කිසි කෙනෙක් තමන්ගේ මනස විනාශ කරගන්නවා නම් කෝපයෙන් ව්‍යාකූල වෙලා අර්ථය ධර්මයෙන් නොදැක හේතුව ඵලය නොදැක කුසලය අකුසලය නොදැක වෛරී චේතනාවෙන් පරිගැනීමේ චේතනාවෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඒ බඳු මිනිසුන් ආත්මාර්ථයත් කෙලසා ගන්නවා පරාර්ථයත් කෙලසනවා උභයාර්ථයෙන්ම පිරිහිලා මෙලව පරලොව දෙකීම පරිහානියටපත් වෙනවා ඒ නිසා මේ තථාගත සද්ධර්මයේ යම්කිසි කෙනෙක් නුවණින් සිහිපත් කරගෙන කෝපේහි ආදීනව තේරුම් අරගෙන හැබෑවට ඉවසීම පුරුදු කරනවා නම් විවිධ කරුණු මත මිනිස්සුන්ට ඉවසන්න පුළුවන් බැරිකම නිසා ඉවසන්න පුළුවන් නැතිකම නිසා ඉවසන්නට පුළුවන් බය නිසා ඉවසන්නට පුළුවන් ඒ වගේම Tamanට ආපහු ඊට වඩා ව්‍යසනයක් වේවි කියලා හිතලා ඉවසන්නට පුළුවන් ඊළඟට ලාභාපේක්ෂාවෙන් ඉවසන්නට පුළුවන් ඒ වගේම කපටිකමින් ඉවසන්නට පුළුවන්, වංචාවෙන් ඉවසන්නට පුළුවන්. මේ විවිධ ක්‍රමවලින් මිනිස්සුන්ට ඉවසන්නට පුළුවන්. නමුත් හැබෑවටම බලය තියාගෙන, ධනය තියාගෙන, හැකියාව තියාගෙන අනේකා මැඩ පැවැත්වීමේ අනේකාට එකට එක කිරීමේ පූර්ණ හැකියාව Taman සතුව තියෙද්දීම එකට එක කරන්න යන්නේ නැතිව ඉවසීම ප්‍රගුණ කරනවා නම් අන්න ඒ තැනැත්තා ආත්මාර්ථ පරාර්ථ සාධනය කරන ඥානවන්ත සත්පුරුෂයෙක් වෙනවා හැබෑම ඉවසීමයි කියලා කියන්නේ එයයි කියන බව සක්‍රදේවේන්ද්‍රා මෙහිදී පැහැදිලි කරනවා අපි යලිත් මෙහිදී සිහිපත් කරන්නට ඕනේ මේ ඉවසීමයි කියලා මෙහි හඳුන්වන්නේ Tamanගේ මනස පාලනය කර ගැනීම විනා ලෝකයේ සිද්ධ වෙන අපරාධ දිහා බලාගෙන නෑසූ කන්ව නොදුටු ඇස් ඇතිව ඉන්න එක නෙවෙයි පින්නතුනි ඕන අපරාධයක් සිද්ධ වෙද්දෙන් අපි නම් ඉවසන අයයි කියලා ලෝකෙ සිද්ධ වෙන සියලු අපරාධ නොදැක්කාසේ ජීවත් වෙනවා නම් ඒකත් නුසුදුසු බවක්. එනිසා සත්පුරුෂයෝ ඥානවන්තයෝ තමන්ගේ බලය, තමන්ගේ ධනය, තමන්ගේ හැකියාව, තමන්ගේ ප්‍රඥාව සියල්ලම වැය කරලා ලෝකයට සිද්ධ වෙන අපරාධ වළක්වන්නට උත්සාහ කරනවා. නමුත් පරිගන්නට නොවේ. අනිකා Tamanට හෝ ලෝකෙට හෝ යම් අපරාධයක් කරන්න හදනවා නම් ඒක පාලනය කරගන්නට කල හැකි හැම දෙයක්ම කරනවා. නමුත් අනුන් නසන්නට නෙවෙයි, අනුන් වනසන්නට නෙවෙයි, අනුන් පිළිබඳව කෝපයෙන් නෙවෙයි, අපට මෙහෙම කළා, අනුන්ට මෙහෙම කළා කියලා වෛරී චේතනාවෙන් නෙමෙයි. මොකද වෛරී චේතනාව ඇති වුණොත් ඒයින් විනාශ වෙන්නේ Tamanමයි. ඒ නිසා සිත ආරක්ෂා කරගෙන Taman සත්භාවයෙහි පිහිටනවා ලෝකෙට සිද්ධ වෙන අපරාධ වැළැක්වීම සඳහා Tamanට කළ හැකි දෙයක් නුවණින් සොයා බලා කරනවා මෙයයි සත්පුරුෂයන්ගේ සත්පුරුෂ ධර්මය මෙසේ යම්කිසි කෙනෙක් කරුණු තේරුම් අරගෙන නිවැරදිව ඉවසනවා නම් එය ලෝකයේ හැබෑ ඉවසීමයි එනිසයි වේපචිත්ති අසුරේන්ද්‍රයා මේ පරුෂ බස් දෙඩුවට නොසරුප්පාකාරයෙන් බැනවැදුනට මම එහිදී කුපිත නොවෙන්නේ කියලා සක්‍ර දේවේන්ද්‍ර මාතලේ දිව්‍ය පුත්‍රයාට පැහැදිලි කරනවා. ඒ නිසා පින්නතුනේ දෙවියන් පවා අගය කරන මේ ඉවසීම, මේ ශාන්තිය හැබැයි ඉවසීමක් වෙන්නේ මොන ආකාරයෙන්ද කියලා නුවණින් තේරුම් අරගෙන දෛනික ජීවිතයේදී Tamanට ඉවසිය නොහැකි බොහෝ දේ පැමිණෙන්නට පුළුවන්. අනිත් අයගේ නොඑක් ආකාරයෙන් ඇනුම් බැනුම් හැලහැප්පිලි ඒ වගේම Taman අකමැති සිදුවීම් නොඑක් දේ ලෝකෙහි වෙන්නට පුළුවන් අසත්පුරුෂෝ පෞකාරයෝ ලෝකේ පවතින තාක්කල් බොහෝ අපරාධ සිද්ධ වෙන්නට පුළුවන් සමහර වෙලාවට සත්පුරුෂෝ කරන දේ වුණත් අපට වැරදි වගේ අපේ අනුවණකම නිසා පෙනෙන්නට පුළුවන් මේ කවර විදිහෙන් අපේ මනස කුපිත වුණත් කුපිත වීම නුසුදුසුයි කියන බව තේරුම් අරගෙන ඉවසීම ඇති කරගන්නටත් ලෝකෙට අනුවණයෙන් විසින් සිද්ධ කරන්නා වූ අපරාධ හැකියාකාරයෙන් ඉවසීමෙන් පාලනය කරගෙන ලොවට යහපත කරන්නටත් මේ අසූ දහම් කරුණු